අද අපට කතා කරන්න සිදුවෙන්නේ විමෝචන සිස්තන් අස්තිස්ථානයේ සිටදී විමෝචන සිස්තන් පස්තිස්ථානයේ සිටදී කියන සිස්තන් ප්‍රශ්නාවේ අවසාන කොටස. අදම දැනුම් තුනක් ගන්න මේ කතාව කරන්න දෙන්නේ නැති ඒ කොහොමද සාධාරණ කරන්නේ. ඒකත් විමෝචන කියන්නේ තේරුම නිදහස් කියන අදහසයි දැකීම වලින් සුර කියලා අදහසයි. කියන්නේ කෙනෙක් තුළින් බැඳලා නැහැ. උපාදාන වලින් බැඳලා නැහැ. සිත නිදහස් වෙලා විමුක්ත වෙලා පවතිනා කියන එකයි මොකක් කියන අදහස කරන්නේ. එතකොට මේ සිතේ නිදහස් වුණු සිය උත්පත කරන්න පුළුවන් උත්පතම අවස්ථා තියෙනවා පහක්ම. නැත්නම් පස්සාකාරීත්වන මේ විමුක්ත ස්වභාවයේ සිත නිදහස් කරන ස්වභාවයේ උත්පත වෙනවා. කරුණේ තමයි සදමන වශයෙන් දෙවියන් තමයි විස්කම්බන වශයෙන් මේ අවස්ථාව සමස්තයේ වශයෙන් හතරවෙනි අවස්ථාව පටිච්චසමුප්පාදයේ වශයෙන් අත්න අවස්ථාව මේ කරනවා ඒ කියන්නේ මේ සිත පිරිසිදු භාවයට නිදහස් භාවයට පළමුව මතක් ගන්න සඳහන්ව තියෙනවා. සඳහන්ව කියන්නේ සාධාරණ වශයෙන් මේ මොහොතේ සිතේ පිරිසිදුනා පිළිස්සලකට ඇස්තුනා. දැන් තුන්වත් අය මේ ධර්ම දේශනාව පටන් ගැනීමට පටන් ගන්න සිත ගන්න. සිතේ රූප දෝෂම ආදී කෙනෙක් ප්‍රධානනේ නිත්‍ය ආදී කෙනෙක් ප්‍රධානනේ සිත සාර්ථක වශයෙන් කෙනෙක් වුණා නිදිලා කොටිනේ. ඒ නිදිච්ච දුරුකේ දැන් දකින්න සමාජයේ සිට පුරව සාවකාලික වශයෙන් සබඳ වශයෙන් මේ මොහොතේ මේ කෙලෙස් බලන්න අපසුර නැහැ. අපි දැන් සිදුවේ අපේ මේ කෙලෙස් වලින් සබඳ වශයෙන් දැන් නිදි ඇත කියන එක දෙක සිදුවනවා බලන්න. හොඳයි. දෙවන සාවකයන් කියන්නේ මේ සම්මත වශයෙන් මේ සිදුවේ සිදුවීම උත්සම්බන වශයෙන් කුපිකුණාදී ආකාරයෙන් පළමුවෙන් එක සමත වශයෙන් විශේෂයෙන්ම සමත වශයෙන් හිතේ පිහිට කරගෙන යනකොට උපචාර සමාධිය කියන ඥාන සමාධියකට පෙර අවස්ථාවේදී සිට නිවනාදී පිහිට වෙනවා. ඒක ඒ සංයමවල පවතින පක්ෂයක් නෙවෙයි, ස්ථාවර වශයෙන් පවතින පක්ෂයක් නෙවෙයි. ඥාන මට්ටම විදිහට ප්‍රාර්ථනාට පසුව විස්තම්බන වශයෙන් බොහෝ දුරට ඒ ඥාන මට්ටම පවතින කාලයක පාමර සිට කෙලෙස්තරන සිහිස්ත්‍රී පවතිනවා. මේ එක් විදිහකින් සදාංග විස්තම්බන වශයෙන් සිට සිදුවන ආකාරයක්. මේක වඩා ගැඹුරින් සිට පිළිස්සෙනවා විදර්ශනාව කියන්නේ විශේෂයෙන්ම සංඛාරෝපේක්ෂා ඥානය කියන විදර්ශනා ඥානයට සිදුවපත් වූ අවස්ථාවේ සිට ඉන්න අවස්ථාවේදී අපගේ සිත් සමාධි සම්බන වශයෙන් මෙකෙලෙස් වලින් භාවයට පත් වෙනවා. අන්න මේ අවස්ථාවලදී සමහර වෙලාවකට අපට ඕනෑ කමක් ආවර්ජ සාධේ කෙලෙස් ධර්ම ඇති කරගන්නට බැහැ. සමහර වෙලාවට ඒ සුදුසු භාවයේ ප්‍රතිගණන මාස ගණන් දෙකකට පවතිනවා. අපිට මාස දෙකකට පමණ උදදී මේ ස්වාමීන් වහන්සේ නමක් හමුණා. දැන් අවුරුදු 3ක්ම එකම ප්‍රේතයක්වත් සිිතේ තැන්වීම මහතුලා කියනවා. වාන්තියේ කියන හස්තවල් කියලා පැවතිලායි මොකද අර මේ පිටදේශන්නේ නැති නිසා මේ විදිහට තමයි විස්කම්බන වශයෙන් අපේ සිත කුමස්කයෙන් නිස්සරන්නේ කියන්නේ එතකොට දැන් අප කතා කළේ සිතේ සිදෙන ආකාර දෙකක් සදන් වශයෙන් සහ විස්කම්බන වශයෙන් ඊළඟට සිත පිළිසෙන්නේ සමුච්ඡේද වශයෙන් ඒ කියන්නේ මුලින්ම කෙලෙස් උදා දාන අවස්ථාව. මේක නම් සිදුවන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලැබීමේ සානයි. මේ මාර්ගඵල වලින් ඉඳකට ගමන, උදා ගමන, නැවත නූපදින දෙක බලවා ඉවත් කරන ඒකේ ගන්න ඒ සංස්කාරයේ තුල ඒ සංකාමයේ තුල අවදාවක් නැවත ඇතිවන්නේ නැහැ. අන්න ඒක අනුච්ඡේද වශයෙන් කරන ලද නිදහසක් නිර්දේශයක්. ඊළඟට පිට පිට භාවයට වෙනස් භාවයට පස්සන අවස්ථාව තමයි අතිපස්සද්දී වෙනස් යනස්තාව අතිපස්සද්දී ගැන සංසදීය කියන අදහසයි මේදී අදහස් කරන්නේ අත්‍යවශ්‍යම පහත් ඵලයෙන් පසුව සිට පිට භාවයට නිදහස් අතිපස්සද්දී සමානක සීතල ස්වභාවයක පස්සන අවස්ථාවයි මේ පිළිබඳව අපේ මේ ධර්ම දේශනා අවසානයේදී පුළුවන් කිව්වා. අප කතා කරන්න නම් කාල වේලාවක් තිබෙනවා. ඊළඟට නිස්සාරණා කියන සිතේ විමුක්තියට පත් වෙනවා. නිස්සාරණ කියන්නේ අස්වාදයෙන් නැති දුන සංස්කාර ධර්ම අතහැරලා සංස්කාර නිරෝධයේ පිටපත් වෙන මේවා ධාතුවේ පිටපත් වෙන අර නිර්මාණ ධාතුවේ පිටද අනුමන අවස්ථාවයි. මෙන්න මේ පස් ආකාරයෙන් තමයි අපේ පිට පිරිසුදු භාවයට හත්කන්නේ. මේ සෑම පිරිසුදු භාවයක්ම දකුණු ආස්වාද ප්‍රස්වාද භාවනාවේ අපි දෙකම එකයි විමුක්තිය සිස්සන් අත්පුස්ථානයේ සිටදී විමුක්තිය සිස්සන් පත්පුස්ථානයේ සිටදී කියන එක අදහස් ගන්නවා. එතකොට මේ පස්සාකාරයෙන් පිරිසුදු වෙන ඒ විමුක්ත වෙන නිදහස් වෙන දැනීම වලින් ජීවිතය යන ඒ විමුක්ත තත්ත්වයේ උත්සත වෙනවා දෙයක් ආකාරයෙන්. එකක් සමත වශයෙන් සිට පිළිබඳ භාවයකට කරගන්න අවස්ථාව අනිත් එක විදර්ශනා වශයෙන් සිට විමුක්ත භාවයකට පත් කරගන්න අවස්ථාව. මේ හොඳට වශයෙන් හෝ විපස්සනා වශයෙන් පුද සිත්භාවයට පත් කර ගන්නා අවස්ථා දෙකටම පෙරටුව අපි භාවනාව ආනන්ද කරනකොටම අපේ සිත පිරිසිදු භාවයට පත් කර ගන්නට ඕනේ විමුක්ත භාවයට පත් කර ගන්නට ඕනේ ඕනෑකම. ඒක මූලික අධිර වශයෙන් අපි ක්‍රියාත්මක කළ යුතු කොටසක්. ඒ කියන්නේ භාවනාව පටන් ගන්නකොටම අපේ සිත තුළ ශ්‍රද්ධාව නැත්නම් විශේෂයෙන් ශ්‍රද්ධාව තිබෙන නිසා තමයි මේක දැනෙන්නේ. නමුත් අවශ්‍ය ප්‍රමාණයට අපේ ශ්‍රද්ධාව නැත්නම් අශ්‍රද්ධාවෙන් අපේ සිත පිළිගන්නවා. ඒ අශ්‍රද්ධාවෙන් සිත පිළිගන්නේ ඒ ශ්‍රද්ධාව මත කරගෙන ශ්‍රද්ධාව තවත් තවත් ඇති කරගෙන ඒ අශ්‍රද්ධාවත් කියන සිත පිළිසුදු භාවයට අපිපත් කරගන්නට ඕන. විශේෂයෙන්ම මේක තමයි ඒකායන මාර්ගය මේ තමයි සතරපත් පහන් ධර්මයන් වැඩිනා වූ එක්ම නිර්වාණ මාර්ගය ඒ කාන්ත වශයෙන්ම මේ මාර්ගයේ වැඩිම අපට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් අනාදීන් වශයෙන් සිටිනවා මේ සත්‍යය ඇති කරගැනීම අසත්‍යයෙන් පවතින සිට මුදවා ගන්න ඕන අසත්‍යකට තියෙනවා දැන් තමන්ගේ සිත තුන බලන්න සමාතුල යම් කිසි නීතමේ කෙරෙන්නෝ මේ ප්‍රතිපත්තිය කෙරෙන්නෝ අපස්ලාගෙන යන මේ භවනා ක්‍රමයේ කෙරෙන්නෝ යම් කිසි සැපයක් ශ්‍රද්ධාවක් නැති බවක් පිටනා නම් ඒක දැන් මම මේ මොහොතේ සිටින්න ලක්ෂණය මෙතෙන් පටන් කියන සෑම කාරණාවක්ම තමන්ගේ සිත දෙස බලමින් මේ මොහොතම මේ මොහොතම ඉවත් කරගනිමින් ඉවත් කරගනිමින් යමින් මේ ධර්ම දේශනාව අපන්නය ශ්‍රවණය කරන්නේ කියලා අප පන්නේ ඉඳලා සිටිනවා. එතකොට ඒ විදිහට සාක්ෂාත් කරගන්න සිත මුදා ගන්නවා ඊළඟට සමහර විට අපේ සිත ඊළඟට තියෙන කෝසජ්ජේ නැත්නම් අලසකම මුලට වෙලා පවතිනකොට පුළුවන් භවනා පටන් ගන්නවා. ඒ අලස භාවය නැත්නම් මේ සූනමද්ද ස්වરૂපය අපේ පිටට බරක් අපේ මාර්ගයට සම්පූර්ණක ධර්මයක්. මේ தත්ය අපි උගස් කර ගන්න තෝරන ජීවිය ඇතර ගැනීම. විශේෂයෙන්ම ඒ සීලයේ නැතිවීමට පූර්ව භාග වශයෙන් ආලෝක සංඥා කියලා භාවනාවක් පුරුදු කරන්නට කියලා කොටපත් වල සඳහන් වෙනවා. ඒකට කාලයක් ගත වෙන නිසා ඉන්දියාවේ බලන්නේ ඉතින් අනිත් කරගෙන බලෙන්න බලවත් වීර්යයක් දැනෙන්නේ කියලා සැලකේ සත්‍ය සමාධියේ පිටතල තියෙන කේතිදේ නම් ඒ දෙක බලලා බලවත් වීර්යයක් ඇති කරගෙන සීනිකේකට අයින් කරගන්න දුන්නත් කරගන්න දෙයක් මේ පොරොත්තු භාගවතෙන් පිට පිළිපද කරගන්න ආකාරය ඊට පස්ව අපේ සිත තුළ අපි මේ ජීවිත සමාදානයක් සිදු වුණා සමහර විට වචන මාත්‍ර පමණයි දුක්ඛලක්ෂණයෙන් සිට අතුරු භාවයට පත්කින් සිදුවෙන්නට පුළුවන් වචනයෙන් අපි ප්‍රකාශ කරනවා සංපස්සලාපා ඊරමණී කියලා නමුත් මෙතන සිදුවෙච්ච ගමන් පිටකරන්නේ සංපස්සලාප අපි මෙතන බොරුවට සිතල් සමාදන් වෙනවා ඇත්ත වශයෙන්ම අපේ සයිනික ජීවිතයේ තුළදී අප අපටම අමනුෂ්‍ය මහදර දෙකක් හදර දෙකක් කරලා ඇතුව මේ කුස්සා පදාක තුලින් ඒ කාලේම රැකුණවද කියලා. එහෙම රැකුණේ නැත්නම් මෙතනම ඉඳගෙන මේ ශික්ෂා පද ඊට පස්ව මේ සාන්තේ දක්වාම ආරක්ෂා කරනවායි කියලා හිතලා අත්සත්භාවයෙන් මේ දුක්ඛී ලක්ෂයෙන් සිට මුදවා ගන්න සීල සම්පන්න වෙනවා. මේ ආකාරයෙන් තෝර භාග වශයෙන් සිට මුදවා ගන්න ඕන. ඒ වගේම දැන් මේ ධර්ම ශ්‍රවණය කරනකොට සිත දැන් දැන් වලට විහිදෙන අනුමත විහිදෙන වෙනවා නම් මහාම සිත ධර්ම දේශනාවේ සුලසම නැවත නැවත යොමු කරන්නට ඒ සත්‍යය ඇති කර ගන්නට නොස්සත්පතිය සතියෙන් සුරුසු භාවයෙන් සිත මුදවා ගන්නට. ඒ වගේම මේ දේශනාව තුළ දේශනාවේදී අසන කාලයේ සුදදී හෝ පවරිකලයක් කරන විට මේ නිස්සත්ත්‍ය කියලා කියනකත් තියෙනවා අෂ්ට නිස්සත්ත්‍ය කියලා වැඩි ආකාර අටක් ඒ කියන්නේ අර සම්මා දිට්ඨිය ආදී මාර්ගවලට ප්‍රතිවිරුද්ධ අනුදාට ඒ අනුලාගෙන අවරක් හෝ තමන්ගේ සංසාරයේ තුළ පවතිනවා නම් සමාගයේ සිට තුළට ඉතිරෙන බලලා සමාගයේ සිට දෙන තමන්ම සිටින් බලලා ඒ නිස්සක්යන් වැරදි ගැටි සිටින් ඉවත් කරගන්න ඕන. උදාහරණයක් සිටියොත් සම්මාදිට්ඨියට විරුද්ධ නිස්සාදිට්ඨිය අපගේ සංසාරයේ තුළ වැඩි දුක්ඛයක් දැන් වෙනවා නම් මේ කාලේ නිවන ලබන්නට බෑ. ඖෂධීය ධර්මයේ සාන්තිත්‍ය දක්වාන්නට කියලා දන්නේ මේ ආදී මේ ආකාර විකෘති අදහස් විකෘති දෘෂ්ටි වලින් අපේ සිත සිහි පවතිනට පුළුවන් නැත්නම් සිතේ ගැළවිලා ඇලිලා පවතිනට පුළුවන් ඒක නිසා මේකෙන් නිමක් වෙලා අපි සිටින්නට පුළුවන් ඒක නිසා එවැනි මිත්‍යාදෘෂ්ටික අදහස් දේනා වහාම මේ මිත්‍යාදෘෂ්ටික අදහස් සම්මා දෘෂ්ටිය මනියන් සම්මිය දෘෂ්ටිය මනියන් ඉවත් කර ගන්නට සිත පිළිසු කර ගන්නට තවත් උදාහරණයක් කියනවා නම් මිත්‍යා සංකප්ප කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියන්නේ මිත්‍යා සංකප්ප. මෙරදීලා මේ සිග්නල් සංඛායේ සංසාර සුද සිත්තුල මේ මොහොතේ මේ කාම සංකල්පයක් තිබේ නම් මෙතනම දැන්ම මේක ඉවතට කියන්නට. ඒකට පිළිවාද පස්සේ ඕනේ නම් හරිය සබා ගන්න. මේ වගේම තමයි ව්‍යාපාර සංකල්පය ව්‍යාපාර සංකල්පය අපට මරන්නට කරපු හතුරු සමාජ කෙනෙක් දුකවත් කළත් ඒ අය කෙරෙහි පවා මෛත්‍රී සුඛයෙන් ඇතිකර ගන්නට කිසි කෙනෙකුට හිංසාවක් අපි කරන්න යන්නේ නැහැ. අනිවාර්ය සංකල්පය දැන් ඇති කරගන්නට. මේවා දෙදට කියන පස්වත් පද සංකල්ප වගේ ඇති කරගත යුතු ධර්ම නෙවෙයි. ව්‍යාපාර සංකල්ප හිංසා සංකල්ප කියනවා ඊළඟ සිට ඈත් කරගන්නට ඊළඟ ඈත් වෙනකොට සිට ඊළඟ නිදිස්ස ස්වરૂපය ඊළඟ නිදිස් ආකාරය දෙස සිටින්න බලන්න. මේ විදිහට පූර්ව භාග වශයෙන් භාවනා කිරීමට පෙර භාවනාවට ප්‍රතිපක්ෂව ප්‍රතිවිරුද්ධව යන ධර්ම කියන ඒ ධර්ම දෙක සිතින්න බලලා ඒ ධර්ම අපි ඉවත් කරගන්නට ඕන. ඉන්න ඉවත් කරගන්නකොට ඒ ඉවත් කියන ආකාරය අපි දකින්නට ඕන. මේක විමුක්තිය දිස්සන අවස්ථාවේ පාදක අධිරේ පටන් ගන්න අවස්ථාව. එතකොට මේ ආකාරයෙන් සිට පිළිසුදු භාවයට පත් කරගෙන අපි ආනාපාන සති භාවනාව කලින් කරා ඇති කළ ඇති පරිදි කියා දේශනාට දැඩි පරිදි ආයානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා යන කොටස් තුන ප්‍රමාණිකව වැඩෙන යනවා. මෙන්න යනකොට අපේ සිත ප්‍රඥාත් වශයෙන් සමාධි වශයෙන් අපේ සිත සමාහිත වෙනවා. සම්මත වශයෙන් සමාධිමත් වෙනකොට පළවෙනි ධ්‍යානයේ වැඩි වීමකින් හෝ ඒකපත් තුන අපි දැනවත් හෝ ඒකපත් අර නිවන ධර්මයක් හැටියට සිට නිදෙන. අනිවන ධර්ම හතක් තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, සීලමිත, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියලා පහකොන අර කියලා තවසිය විචිකිච්ඡාව කොන අවිද්‍යාව කියලා තවත් විචිකිච්ඡා නිවන තියෙනවා. ධ්‍යාන පිටකට පළවෙනි ධ්‍යාන පිටකට පස් වෙනකොටම අර පළමුවෙන්ම ජීවන වඩනස්සයින පිට ඈත් වෙනවා. ආමත්තන් ව්‍යාපාර දීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා අවසී කියන නීවරණ ධර්මයන් හයෙන්ම සිට විමුක්ත වෙනවා පළවෙනි ධ්‍යානයේට පස්සනකට. අත්වතින් මේ විමුක්ති ස්වરૂපයේ උද්දත වන්නේ ධ්‍යානයේ පෙර පවත්නා වූ උපචාර අර්පණා සමාධියක් මේ අවශ්‍ය. උපචාර සමාධිය අවස්ථාවේ අර්පණා සමාධියට ඉන්නට ප්‍රථමයි. එතකොට අපේ සිත තුළ දැන් විමසීමක් කරලා බලන්න අපේ සිත තුළ මේ ධර්ම දැන් පවතිනවාද කියලා. කාමච්ඡන්දයේදී නම් ඒ කාමච්ඡන්ද සිතිවිදී මෙතන උගස් කරගන්න මේ මොහොතේ තමන්ගේ සිත දෙස තමන්ම බලනවා. මේකට මේ නැති කිරීමට පූර්ව භාග ප්‍රතිපදාවක් වශයෙන් අපි කලින් ප්‍රකාශ කරලා තිබුණා අසුබ භාවනාව වඩන්නේදී අනිත්‍ය සංඥා වඩන්නේදී දසාසුභයන් අතරින් එකක් හෝ වඩන්නේදී ඒ වගේම සතු ධාතු අවස්ථාන කියන ධාතු අවස්ථාන මනස්කාරයේ යෙදෙන්නදී කියලා අපි කලින් ප්‍රකාශයක් කළා එතකොට ඒ අන්තයෙන් අපි හරියට හිත දිනනවට පස් කරගෙන තිබුණා නම් කාමච්ඡන්දේ අපට ඇවිල්ලා කාමච්ඡන්දේ විසින් අපව යට කරගෙන යන්නේ නැහැ අපට පුළුවන් කාමච්ඡන්දේ යට කරගෙන ඉදිරියට යන්නට මේ සංකාන තුළ දැන් තිබෙන මේ කාමච්ඡන්දේ මෙතනින්ම මේ මොහොතේම මේ ධර්මස්වරණේ කාලය කරන කාලය තුළදී මේ සිත මුදා ගන්නට මේ ස්වභාවයට පත් කරගන්නට එතකොට ව්‍යාපාදයක් ඒවා කියන්නේ ව්‍යාපාදයේදී සිට විශේෂයෙන්ම ගැටෙනවා ඒ ගැටීම් වලින් සිට විමුක්ත කර ගන්නට අපගේ කවරෙක් වුණත් අපගේ කවරෙක් ගුරුත් වුණත් ඒ සියලුම දේවල් සංස්කාර ඇති නැති යන දේවල් ඒ රෝම සත්‍යෝ කර්ම විපාක වල සම්වසකට දුක් වෙන්නේ අපට ලැබෙන්නේ කර්ම විපාක වල ප්‍රතිඵලමයි ඊනම් දැලසීමකට හැකියාවක් ඇත්තේ නැහැ. වර්ෂ කරන පස්සේ අද ලෝකේ නැහැ. ඇත්ත වශයෙන්ම රූපස්කන්ධයේ කිසිම වරදක් සිදුවෙන්නේ නැහැ. රූපස්කන්ධයේ කිසිම දෙයක කිසිම වරදක් ක්‍රීමට ඉස්සක්තියකුත් නැහැ. රූපස්කන්ධයේ ක්‍රියාත්මක වන්නේ නාමස්කන්ධයේ විසින් නාමස්කන්ධයේ වේදනාවට කිසිම වරදක් ක්‍රීමට හැකියාවක් නැහැ. වේදනාව වේදනාව පාඩේ ඇති වෙන යන ධර්මයක් සංඥාව ශේෂිකව වරදක් කිරීමට හැකියාවක් නැහැ. ඒකත් ඇතිවීම නැතිවීම යන දෙන්නේ මාත්‍රයක්. ඒ වගේම විඥානයේ පිටක මොකුත් කරන්නටත් හැකියාවක් නැහැ. ඒකත් දෙන්නේ මාත්‍රයක්. යම් කෙනෙක් වරදක් කරනවා නම් වරදක් කරන්නේ කොහොමද මේ කෙනෙක් වලින් අවිද්‍යාවෙන් සංස්කාර සංගේ වලින් සෑම සත්‍යෝම මේ කෙනෙක් ගහනවා දස්වල අවුලක්. අනේ මේ සත්‍යෝ කෙලස්වලින් අනිත්‍යස්වලින් ලැබෙලා තියෙන සංධානයේ දාස්සලා තිබුණා නේද කියන අවබෝධය ඇති වුණොත් ඇත්ත වශයෙන්ම කිසිම සංස්කෘතියක් කෙරෙහි පවතිනාවෝ ගැටීමක් අපට ඇතිවන්නේ නැහැ. මොකද ගැටීමට කිසිම නැහැ. කිසිවලටයි අපේ ගැටීමට ඕනා කියන අවබෝධය තියෙනවා. ඒකත් සම්පතරව මේ ගැටීමට පුත් කෙනෙක් නෑ මොකද රූපස්කන්ධය එතනම එතනම නැති නැති යන ධර්ම ඒවා අනිත්‍යයට යනවා. ඒ කියන්නේ මුලින්ම කීකේ රූපේ මන මොහොත වෙනකොට නැහැ මේවා ආයනපස්නා භවනා කරනකොට අපි දැක්කා. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන නාමත් එක්කම මේකම නැති වුණා. ඉන්දියේ තිබ්බ නාම රූප අද වෙනකොට නැහැ. අද ඉන්නේ තිබ්බ නාම රූප මේ වෙනකොට නැහැ. දැන් විනාඩියකට උඩ තිබුණු නාම රූප දැන් නැහැ. අපි කිසිම මේ කාසනකට අප වෛර දැන ගන්න නිසා සමුදෙද විදිනේ අවබෝධයේ හිත තුළ ඇතිවන අඥාපාදයෙන් අපේ සිත් ව්‍යාපාදයෙන් අපේ සිත් මුදවා ගන්නට අපට උදේශන පුළුවන් වෙනවා. ඔය ආකාරයෙන් හෝ දැකලා තමන්ගේ සිත තුළ ව්‍යාපාදයේ සිටේ නම් දැන් ඒක සිටින අනුකර ගන්න. ඒ වගේමයි තීන විද්ද කියන එක අප කලින් කියවා ඊළඟට තියෙන විචිකිච්ඡාව සැකය විශේෂයෙන්ම විචිකිච්ඡාව කියන කේවි අදහස් කාණයක් සාග අතතන පාදනාව සැකේ මුහිදී ගණන් ගන්නේ මේ භාවනා මාර්ගයේ පිළිබඳව පාදනාව සැක විශේෂයෙන්ම මේ ධර්මස්වරණය කරන තුන්වත් අය අප කරන ධර්ම දේශනා අහලා විදේශනය කරනවා කලින් කරපු ධර්ම දේශනා වාගේ නෙවෙයි කලින් ඉගෙනගත්තු දේවල් වාගේ නෙවෙයි කලින් අපිට කියලා දෙන භාවනාව මේක නෙවෙයි කියලා ඒක විශ්ලේෂණය කරමින් පහත් කර කලන අවස්ථාවන් තිබුණා කියලා දැනගන්නවා එකම ධර්මයක් අවබෝධ කරගන්නට පුළුවන් දීකාකාරවලින්. උදාහරණයකට කිව්වොත් මේ සත්‍යකාරය මේ සත්‍යකාරය විකසනාවට නගන ආකාරයේ මම කරන්නේ වෙනම කෙනෙකුට. තවත් කෙනෙක් තවත් විදිහකට කරන්නට පුළුවන්. යම් දෙයක් යම් කෙනෙක් දෙයක් අසහවොත් මෙහෙයනවා අප කියන දේ අහලා ඒක වැරදි කියලා මෙතන මේ කරනවා නම් ඒක සත්‍ය කල්පනාවක් කරනවා. ඒක නිසා එවැනි විචිකිච්ඡාති දේනම් දැන් මම සිතන්නේ අයින් කරගන්න ඒක සම සම්බන්ධයෙන් ගහපතට තියෙනවා ඒක. එහෙම නැත්නම් සමාධියම යහපත සමාහිතන වස්තුන් කරගත්තා වෙනවා. මේ කාටවත් පෞද්ගලික වශයෙන් කරපු සිදුවීමක් නෙවෙයි දැනගන්න කරනවා. එතකොට ඒක දැනෙන්නේ උද්දච්ච දුක්ඛ සිත විසිරෙන ස්වરૂපය සහ වල පෞසා නොකල කුසල ගැන පවත්නා වූ අසහනය අපගේ මේ භාවනා කර්මස්ථානයේ මෙතෙක් කල් කරගෙනාම අපට සිත සමාධිමත් කරගන්නකොට දෙන්නා අපේ ධර්මයක් අවබෝධ කරගන්න දෙන්නා යනාදී වශයෙන් යම් කිසි අසහනකාරී ස්වરૂපයක් සිටේ පවතිනවා නම් ඒ අසහනකාරී ස්වરૂපය නිමෝධීවීම අයින් කරන්නට එතකොට මේ නිවන ධර්ම පහට අමතරව තව එකක් තියෙන්නේ අරසිය ඒ කියන්නේ භවනාවේ පවස්නා වූ නිවසකිත එක්කෝ අවශ්‍ය ප්‍රතිඵල නොලැබීම නිසා ඇතිවන නොසකිත එහෙම නැත්නම් වේදනාව නිසා ඇතිවෙන ලොකකට නැත්නම් සමලාකාරයේ නෝනම් කුසලයක් නොදෙනීම නිසා ඇතිවෙන ලොකකට මේ ලොකකදී කොට අයින් කරගන්නට. එතකොට යම් කිසි කුජලයේ සලවන ධ්‍යානයේ සිටපත් කරගන්නට ඕන නම් අදවසින් උපචාර සමාධියට වස්තුපත් කරගන්නට ඕනා නම් මෙන්න මේ නීවරණ ධර්මහය විස්සම්බන වශයෙන් යටපත් කරන්නට ඕනා. අපේ දේශිත ඒ උපකාර අර්ථනාවෙන් ධ්‍යාන මට්ටම් වලට ආසන්න මට්ටම් වලටපත් නොවන්නේ කුමක් නිසාද අපට මේ නිවන ධර්ම සාල්කාරික වශයෙන් දෙක්සම්බන වශයෙන් යටපත් කිරීමට නොහැකි නිසා ඒක ඉස්හාවරම හඳුන්ව අවබෝධ කරගන්නට මේ ධර්ම අපගේ සිත තුළ සබාගත යුතු ධර්ම නෙවෙයි මේ ශරීරය තනම අපිට ධර්ම අපේ සිත තුළින් උපස්සලයට ධර්ම පහසලයට ධර්ම සබාගතයට ධර්ම නෑනීට ධර්ම නමුත් අප හිතන්නේ මේවා අපසල සබාගතයේදී කියලා ඒකට ධර්මවාස්සේ ධම්මයක් සම්පවත්න සූත්‍රයේදී දේශනා කරනවා සංකෝපණිදන් දුක්ඛ සමුදයන් අරිය සත්‍යං පහව සම්බන්ධනේ දුක්ඛලේ උපදී අනුස්සතේ ධම්මේ සෝතක්ඛං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විස්සා උදපාදී අනුලෝකෝ උදපාදී කියලා. මේ සංගේ සත්‍ය මහණෙනි සහානය කලෙකේ කියන එක ගැන මට අවබෝධයක් ආවා. ඇත්ත වශයෙන්ම මේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී කෙලෙස් ධර්ම අපේ පිටකල තබාගත යුතු දේවල් නෙවෙයි. අපි උවස්සලේක දේවල් පහසලේක දේවල් කියලා දැන් අවබෝධයක් ඇති කර ගන්නට විශේෂයෙන්ම මෙතන කියන්නේ තරුණ කාන්තාවල අපට ප්‍රකාශ කළා සාමාන්‍යයෙන් මේ භවනා කරන කෙනා අපේ පොතේ ජීවිතය අදාළ වෙනවාද අඩපණ වෙනවාද සතුටක් ලබන්න බෑ කියලා. මොකද ජීවිතය මේවා සබාගතේ ධර්මයේ කියලා හිතන නිසා මේ වගේ ඉවත් කරගෙන ගොඩ ජීවිත ගත කරන්නට බෑ. මේ භාවනා කරන මේ කාල පරිච්ඡේදයේ තුලදී මේ ධර්ම දේශනාව කරන මේ කාලය තුළදී මේ සියලුම ක්ලේශ ධර්මයන් දෙකක් ඈත් කරගත යුතුයි. එහෙම නැත්නම් අපට අවශ්‍ය වූ මේ කෙනෙක් පරිණිරවාණයක් කරන්නට කෙලෙස් සංසිඳීමක් කෙලෙස් ඉදලා ගැනීමක් කරන්නට වෙනවා. මේ තුමත් මතක තබා ගන්නට කෙලෙස් තබාගෙන අපට කවදාවත් සතුටක් සැනසීමක් සුවයක් ලැබෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳීම කියන කෙලෙස් නැති කිරීම එකින්ම පමණයි අපට සාන්ත සෝයක් පුස්තක කරගන්නට පුළුවන් වන්නේ කියලා. එතකොට ඒ කෙලෙස් ඇතිවීමට පසුව කාමච්ඡන් ව්‍යාපාද ආදී ඒ ඇතිවෙච්ච අවස්ථාවකදී පවා විශේෂ වර්ණා දෙමු දෙක තුන් බලන්න මේ ව්‍යාපාදාදී නිවන කෙලෙස් සම්මතයෙන් ඉවත් කරනාට පසුව සිත පක්ෂණ අවස්ථාවදී බලන්නේ අර කලින් මේ නිවන ධර්ම වලට කෙලෙස් වලට යට වූ අවස්ථාවලදී සිත ජීවිතේ දැනෙනවා සුඛ්‍යා මහා බර මහා දුක ඒකෙන් ඈත් වෙච්ච ගමන්ම සිත සංසිඳලා නිලක්ෂණ කියලා යන සාමස්ත ස්වરૂපයේ බලන්න අන්න ඒ විදිහට කෙලෙස් සංසිඳීම ඒ වෙන සාංකාලිකෝ ඈත්වීම ඇතිවන සංසිඳීම දකින්නකොටම අපට වැටෙනවා අනේ මේ කෙලෙස් ධර්ම අප දුකට බාධනය කරපු ධර්ම නේද මේවාට ඇලෙන්නේ කවර මෝඩකමක් නිසාද කියලා. ඒක නිසා මේ භාවනා කරන කාලය තුළදී කෙලෙස් ධර්මයක් ඇතිවනොත් විශේෂයෙන්ම සත්‍යයේ ප්‍රඥා විද්‍ය ඒකක බලන්න ඒකී ඇතිවෙන හරියට සිතට දැනෙන ස්වરૂපය අවබෝධ කරගන්න. උදාහරණයකට තරහක් ටිකක් ගියොත් ඒ තරහ ඇතුලේ ගමන්ම තමයි සංකාරයේ හරියට සිතට දැනුනේ කොහොමද කියලා බලන්න මේ තරහ සිත ඉවත් ගියාට පසුව අපේ සිත නිවිද යන ආකාරය බලන්න. මෙන්න මේ විදිහට කෙලෙස් නිවීමකින්ම තමයි අපේ හිත සුක්ෂිත භාවයට පත් කරගන්නට අපට පුළුවන් වන්නේ. මේ විදිහට නිවන ධර්ම පහෙන් සිට විමුක්ත වුණාට පසුව පළවන ධ්‍යානයේ දෙකපත් ගන්න උද්‍යමයේ පළවන ධ්‍යානයේ මේ නිවන ධර්ම පහෙන් සිට විමුක්ත වෙනවා. ඊට අපි දකිනවා මේ විමුක්තියන් සිත්සන්න අවස්ථාව තුළින්. මේ තුන්වත් අය තුන්වත් පිළිතුර පළවෙනි ධ්‍යානවලට පිටපත් කරගෙන ඉන්න අය සිටිනවා. ඒ අය ඇත්ත වශයෙන්ම Taman දන්නේ නැහැ සමහර වෙලාවට ඒක නිර්ණය කරන්නේ කොහොමද තමා ඉන්නේ සත්‍ය වශයෙන්ම ධ්‍යාන මට්ටමකට කියලා. කාටවත් දැනගැනීම සඳහා අපි කරුණක් කියන කරුණු පිළිබඳව ප්‍රකාශ කරන්න අත්සලා බලන්න. එතකොට කාමිනවත් අපට අවශ්‍ය වෙන්නේ අහන්නට අපේ පිට පරණ ධ්‍යානයට පත් වෙනාද නැද්ද කියලා. සමන්තම තමයි විසින්න අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේක කරන්නේ මෙහෙමයි අපේ ආස්වාද ප්‍රස්වාද භාවනාව තුළින් හෝ කවර භාවනාවක් තුළින් ධ්‍යානයක් ඉස්සරහට දෙනම් පළමුවෙන්ම විකල්පකයි සිිතේ පමණක් විනාඩි 5ක් තුළ තිනවා කියලා අදිෂ්ඨාන කරලා මූලික කර්මස්ථානයේ සිිත යොමු කරනවා. උදාහරණ ආස්වාද ප්‍රස්වාදයේ මතයේ සිට යොමු කරනවා නම් නැවත නැවත අරමුණටම සිිතපත් වන ආකාරය හරියට මලකට මබරෙක් නැවත නැවත ඉතිවිගෙන වසන්නාසේ අරමුණ පිට නැවත නැවත පස්සන ආකාරයේ අපිට අවබෝධ කරගන්නට පුළුවන්. සමහරුන්ට මුලදී මුලික වශයෙන් ඒ කියන්නේ මනසට වැටෙන යම් යම් මුලික වශයෙන් මේ ධර්මයක් වෙන්න පුළුවන්. මේක පස්ව විනාඩි 10ක් විතර ඒක දැකලා විචාරයේ පමණක් විනාඩි 10ක් තුළ තියෙනවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒකේ හරියට වතුරට පෙදා මෙතෙන් දිනුවක් වතුර මත පැතිරින් යනවා මේ අරමුණේ සිට පැතිරි පැතිරි පවත්නා ආකාරය අපට සත්‍යස්වරයෙන් අවබෝධ වෙනවා. මේක දැක්කට පස්සෙ ප්‍රීතිය පමණක් විනාඩි 10ක් තුළ කෙනවා කියලා අධිෂ්ඨාන කරනවා. සිත ප්‍රීතියට පස්සන ආකාරය අපට අවබෝධ වෙනවා. ඊට පසුව සුඛය පමණක් වෙනවා කියලා අධිෂ්ඨාන කරලා ආස්වාස්පස්පාදයට අරමුණට හිත නිවෙනවා ඒක අපේ කය සංසිඳලා නිවිලාන ස්වરૂපයකට පත් වෙනවා ඒ කියන්නේ සුඛය අතර ලොකු වෙනසක් තියෙනවා ඒකත් අපිට ඉඳී දක්වන්න පුළුවන් වෙනවා ඊට පස්සේ ඒකග්ගතාවය සිටේ ඒකග්ගතාවය කියන්නේ එකම පොමනක් වෙනවා කියලා විනාඩි 10ක් තුල අධිෂ්ඨාන කරගෙන අරමුණට මූලික අරමුණට සිට නිවනවා එවිට අපට ඒකග්ගතාවයෙන් ඒ සිට පස්සේ කියන ආකාරයේ විනාඩි 10ක් තුලම තේනවා මේ විදිහට අපි මේ අංග පහ ගැන දැනීම අවබෝධයක් අත්‍යත් අවබෝධයක් ලබා ගන්නට පසුව අපි මෙන්න මේ විදිහට පිළිපදිනවා පළවෙනි ආස්වාද ඛණ්ඩ තුලදී විතක්කේ තියෙනවා කියන සාමාන්‍ය සිතිවිලි මාත්‍රයක් තත්පරයක් නැහැ ඒක පිටන්නට ඒ සිතලා ආස්වාද පළවෙනි ආස්වාද දෙක සිත නිවෙනවා එතකොට ඒක තුල විතක්කේ ක්‍රියාත්මක වෙන ආකාරය තියෙනවා ඊළඟට දෙවෙනි ආස්වාදයේ තුල විචාරය බලනවා ඒ විදිහට තුන්වෙනි ආස්වාදයේ තුල දීර්ඝයක් තුන්වෙනි ආස්වාදයේ තුල කුටියක් බලනවා ඊළඟ එක හතරේ මේ ආස්ථාපයේ තුල ඒ සම්බතාවේ පටලා පස්වෙනි ආස්ථාපයේ තුල විතක්ක විචාර පීඩිත තේකද්දපා කියන අංග පහම බලනවා. මෙහිදී කරන්න ඕනේ දීර්ඝ වශයෙන් සියුම් වශයෙන් ඕනෑකම ගන්න ආස්වාද ප්‍රසආස ඇති කරගන්න ඕනේ. මේ ආස්වාද ප්‍රසආස පහක් තුළදී මේ අංග පහ පැහැදිලිව දැක්වට පසුව එකපාරටම අධිස්ථාන කරනවා මේ අංග පහෙන් යුතුව පළවෙනි ධ්‍යානයට සිත පස්සන ආකාරයේ කොහේදීම පිනනවා කියලා අධිස්ථාන කරලා නැවත ආස්වාදයේ සිට මෙහෙවනකොට අර අංග පහම ඉතින් එකට ඉතින් එකට දෙලට නූල පිළමනෝ මුතු වෙලක්ටි ඉතින් එකට කමින් කමින් එල්ලා ඒ අංග පහෙන්ම යුතුම් කරේ ධානයේ සිට පස්සනාකාරය පැහැදිලිවම අපට සත්‍යත්වයෙන් දක්ින්නට පුළුවන් වෙනවා එවිට අපට පිටින් දෙන අවශ්‍ය නැහැ අහන්නට අපේ සිත ධානයේ නේද පස්තුනේ කියලා මොකද මේ ධාන අංග පහෙන්ම යුක්තිලා ධාන අංග පහම ඇතුළත කුඩා දැකලා සිත නිවි ලක්ෂණයට ලක්ෂාන්ත සත්‍යයට පස්සන ආකාරයේ අපසම සත්‍යක්ෂ වී යන නිසා මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට කලින් ධානයේ පිටපත් වෙනකොට අපට අර කාමච්ඡන්දාදී විවාහින වගේ ධම්ම කොහොමද සිට නිදහස් වෙන ආකාරය දකින්න පුළුවන් සමතල තියෙනවා. දෙවන ධ්‍යානයටපත් වෙනකොට සිත විමුක්ත වෙනවා මොකද විතක්ක විචාර දෙකම. ඒකත් පැහැදිලිවම අපිට දකින්නට පුළුවන්. ඒකත් අධිෂ්ඨාන කරනවා පළවෙනි ධ්‍යානයේ වශයෙන් සැලකෙන පුද්ගලෙක් කියන අර කලින් කිව්වාගේම විතක්ක විචාර තීක්ෂිතේ කන්දකා කියන අනුද පහම බලලා පළවෙනි අවස්ථාවෙන් විතක්කයක් දෙවෙනි අවස්ථාවෙන් විචාරයත් ආදී වශයෙන් බලාගෙන යන අංග පහම එන්නේ ඒ කන්දතාවල මේ පරිසේ පළවෙනි ධ්‍යානයේ පිටපත් වෙනකොට නිවන ධර්ම පහින්ම සිත ඈත් වෙනවා මේ විමුක්තියටපත් වෙනවා ඒක අපිට දකින්න පුළුවන් මේ පහතන එකක් ඒකාර්යයේ ඒ ලබ්ධතා කියන අංග පහන ආස්වාද ප්‍රසවාස යන පහක් තුළදී දකින්නවා ඊට පස්ව අපි අධිෂ්ඨාන කරනවා සුඛාසු කායයන් කියන්නේ විකස් විකාරික සංසිද්ධියේ නැතිවෙන්නේ දෙවන ධ්‍යානයේ සිට පස්සන ආකාරයට පැහැදිලිව කියනවා එහෙම කෙනා කියලා අධිෂ්ඨාන කරලා ආස්වාදයේ දෝසාස්වාදයේ සිට නිවනවා නිවනකොට පළමුවෙන් අධිකාශයේ තේනවා විචාරයේ තේනවා පහනක් නුනා වගේ ඒ දෙක සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා ඒ දෙක තේකද්දකා කියන අංග තුනක් තැන්ලා ඒ තුන එකට එක කියලා විත සමාධිමත් වෙන ශුන්‍යය සමන්තම සත්‍යස්වරයෙන් අවබෝධ වෙනවා මේ විදිහට දින ධ්‍යානයේදී විචක්ක විචාර දෙකම අපේ සිතේ මුත් වෙනවා ඊළඟට තුන්වෙනි ධ්‍යානයේදී සියලු දේවල් තුනපදිනුයි සීතලෙන් සිටිනවා. නමුත් වෙනවා හතරවෙනි ධ්‍යානයේදී සුඛයෙන් සිට විමුක්ත වෙනවා. ඒක ඒකාන්තතාවයෙන් සිට විමුක්ත වෙනවා. මේ සම්මත වශයෙන් විමෝචනය පුත්තන අවස්ථාව අත්දකින ආකාරය අපි විදර්ශනා වශයෙන් කරන ආකාරය ටිකක් පැහැදිලි වෙන කියලා දී කියනවා මේවා ටිකක් උස්මනට කියන්නේ තරම් ප්‍රයෝජනවත් නැති වෙයි කියලා හිතලා ඊට පස්සේ රූපාවචර පස්ඥානිය ඉක්මෝ අරූපාවචර පස්සේ අපේ සිත පස්තර ගන්නට පුළුවන් මේ ආනාපාන සති භාවනාව තුළ ඒක කරන්න ඕනේ මේ අමුතු මහන්සියක් වෙන්නට දෙයක් නෑ යම් කිසි පුද්ගලයෙක් අතර ඥානයකට පස්තර වෙන සිතේ නම් ඕ අනිස්ථානයක් කරනවා මට පළවෙනි අනුභවක ධ්‍යාන පිටත මම මගේ සිත පළවෙනි අනුභවක ධ්‍යාන තත්ත්වයටපත් වේවා ඒ විනාඩි 5ක් 10ක් තුළ ඉඳලා ලැබේවා කියලා. ඒ අනිස්ථානයේ කරන ආස්වාස්වාස්වා පිළිසෙත සිත නිහේවනවා. විවිධාකාරයෙන් මේ තත්ත්වයේ උද්දක වෙනවා. මේ සෑම ආකාරයක්ම අප විස්තර කිරීමට මේ කියන්නේ නෑ. මේ විශේෂයෙන්ම සිතට පෙනෙන රූප නීත්‍ය නැති යනවා. විතර කියන රූප නිමිත්ත කියන්නේ අපි ඇස්සිට පියාගත්ත අපිට තියෙනවා අපේ ඇඟ පවතින ආකාරය අපිට දැනෙනවා අපේ ඇඟ පවතින ආකාරය. මේ බාහිර රූපයේ තියෙන රූප පවතින ආකාරය අපිට පේනවා, වැටෙනවා ඇස්සිට පියාගත්ත මේවා නිමිති වශයෙන් මනසේ පිළිබිඹු වෙනවා. මෙන්න මේ මනසේ පිටිඹු වෙන සියලුම රූප නිමිති සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී නැති යන අහසයි සුඛයි එකක් බවට පත් වෙනා අරූපාවද සත්‍යයයි. මේ සත්‍යයකට පත් වෙනකොට අපේ පිට අර රූප නිමිති වලින් නිදහස් වෙනවා. එවන අවස්ථාවේදී යන්නේ පාවිච්චර අර අහසින් සිට දින කරනවා එතකොට අර අහසින් අහසයි සිටයි දෙකක් මේ අහස අර අරමුණ සිටේට දකින ස්වરૂපයේ ඒකම සිට දින කරාට පසුව අහසෙන් සිට අහස නැති යනවා ඉතින් මේ විඥාන මාත්‍රය විඥානයේ විඥානයේ තමයි මොනින් පාස්නා අවස්ථාව. ඒදී අප අර අහස කියන අරමුණට දෙන්නහක් කරගන්නවා. තුන්වෙනි අවස්ථාවේදී ඒ සිත ඉවත් කළාට පසු කිසිම නැති තත්ත්වයක් උද්ගත වෙනවා. ඒ කිසිම නැති තත්ත්වයක් උද්ගත වෙන කියන්නේ ආසන සංඥාවෙන් සත්‍යයේ එහිදී අර විඥාන කියන තත්ත්වෙත් අපේ සිත ඉඳලා ඉඳහත් නැහැ. මේකත් වල කිසිම නැති කියන තත්ත්වයක් තිබෙනවා. මේ සත්‍යයන් සුදුසුකම් උනස්සහාට පසුව ඇත්තෙත් නැති නැත්තෙත් නැති මලෙත් නැති ජීවත් වන්නේ නැති සත්‍යයක් මල නැන සමාජයක් උද්දට වෙනවා අන්න එතෙන්දී අර කිසිත් නැති ස්වરૂපයෙන් පිටයි වෙනවා යම් කිසි කෙනෙක් ප්‍රඥාව දිනලා අසනම් මේ එක එක අවස්ථාවේදී සංඥාව ඒක තුළ තියෙන සංඥාවක් වේදනාවක් කියන කරලා බලනකොට සංඥාවන් සහ වේදනාවන් මේකට වෙන් කරන්නට පුළුවන් සම්මත වශයෙන් සිට විමුක්තිය භාවයේ දෙපත් කරගන්නේ ඔය ආකාරයට. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඉතාමත්ම වැදගත් කොටස විදර්ශනා වශයෙන් සිට විමුක්ති භාවයේ දෙපත් කරගන්න ආකාරය. මේ කියන කොටස් තුළදී අපේ සිත විමුක්ත කරගත යුතු මේ ධර්මවල විමුක්ත වෙනවා කියන කොටම මේ තුනක් අය තමන්ගේ සංකාය දෙකට අවධානය යොමු කරලා ඒ ධර්ම සමාගයේ සංකාය තුළ දිදේනම් වහාම මෙතනම මෙතනම ඉවත් කරගෙන ඉවත් කරගෙන යන්නේ මේ ධර්ම දේශනාව අහන්නට මේ අදහස කොමන්ද සිටියේ පාස්නාව සියලුම ධර්මයන් අයින් කරලා අයින් කරලා උපාදානයන් සියලුම දේවල් ඈතට දාලා දාලා අන්තිමට උතුරු වෙන දිත්තේ ස්වરૂපය යාන්තම් දැනීම මාත්‍රය ඒ සංස්කාර මාත්‍යයත් පස්සකට බලවලා දාලා සංස්කාර නිරෝධයේ ප්‍රතිපත් වෙනයි මේ ධර්ම දේශනාවේ අරමුණ එතකොට මේක නම් අපිට තව 29 විනාඩි 20යි තියෙන්නේ. විනාඩි 20ට කියන්නද බෑ. එතකොට භාවනා කරන කාලේ අඩු වෙනවා අවශ්‍ය නම් ලබන දවසට අපි කල් කියලා දැන් තමයි භාවනා කරමු ඒකයි වඩා සුදුසු මොකද කලබලයකට නුව ධර්මයේ අඩු වෙනවා අවබෝධ කරගන්න කාර්යයක් සීමා වෙනවා මට පුළුවන් ඉක්මන් කියන්න කොහොමද දැනගන්නේ ඒක වැදගත් නිසා තමයි වැදගත් කාර්යයක් වුණ කරලා කියන්නේ එහෙනම් මේ ගුණවත් අය දැන් සංසෝෂ වෙන මේ සමතවයෙන් සිට විමුක්තියටපත් කරගන්න ආකාරය ගැන ප්‍රකාශ කළේ විමුක්තියන් සිත්තන් අසතු ස්ථානයේ සිටතේ නෝකයන් සිත්තන් පස්සන ස්ථානයේ සිටති කියන කරුණුකරම අපි මුලින්ම ප්‍රකාශ කළේ මේ කිත විමුක්ත වෙන අය මේ සාහාංශයක් කියන්නේ ධර්මයෙන් මා ප්‍රකාශ කළේ මේ පිටකෙම ශ්‍රණාකාර පහක් මොකද්ද? ප්‍රධාන වශයෙන් සම්බන් වශයෙන් සම්මුතිය වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් කාණිස්පන් වශයෙන් කියලා ඒවා අපි තමයි ඉස්තර කළා. ඊට පස්ව මේ විමුක්ති ස්වરૂපය ඇතුළේ සමත වශයෙන් සහ විපස්සනා වශයෙන් කියන බව කොට කතා කළා. ඊට පසුව මේ සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් භාවනාව කිරීමට ප්‍රථමයෙන් අපේ සිත නිදහස් කරගන්න යුතු ධර්ම තියෙනවා. ඒ අපිට ධර්ම වලින් සිත නිදහස් කරගන්නට ඕනේ කියලා අත්කඩා ආදී දේවල් ඒ වගේම පොහොසත්ය තියෙන මිත්‍ර වැනි දේවල් ඒ වගේම උත්සත් වැනි දේවල් ඒ වගේම කාමස්කන්ධ වෙන දේවල් වලින් සිත අයින් කර ගන්න තේ කියලා අපි ප්‍රකාශ කළේ ඊට පසු අප ප්‍රකාශ කළේ සමත වශයෙන් මේ සිත නිදහස් වෙන ආකාරය. ඒ නිදහස් වෙන සෑම සිතක් දෙස බලමින් ආස්වාද ප්‍රසආද භාවනාවේ යෙදෙනවා. ත්‍රිසත්තා පූර්ණේ විනමයි මේ භාවනාවේ එකම කර්මාර්ථය. ඊළඟ දවසේදී අපි විශේෂයෙන්ම විදර්ශනා භාවනාව ගන්නේ අරමුණට විදර්ශනාව තුළින් මේ විමුක්ත සිත ස්වરૂපයේ ඇතිවන ආකාරය පැහැදිලිව අවබෝධ විස්තර කරනවා එදාට මේ තුනත් අය නෝරසවාම කැමිනේ හේතුව මොකද සමහර විට ඒ ධර්මස්ත්‍රණය කරන කාලය තුළදීම මේ තුනත් අයගේ සංස්කාර තුළ විමුක්ත පරිපාටීය ධර්මයන් අධිවර්තනය වෙලා බැඳලා තිබුණොත් මේ ධර්ම ශාලාව තුළදී නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට හැකි වෙනවා ඇති ඒක නිසා එදාට සතුටින් විදිය සම්මින්න තව තවත් විශේෂයෙන් කරගෙන විනාඩි 15කට පෙර ඇවිල්ලා අතයි 45 විතර ඇවිල්ලා මෙතන ඉඳගෙන සිට සමාධිමත් කරගෙන සිටින්න අපි අද ඇවිල්ලා ධර්ම දේශනාව කරනවා. දැන් මේ එහෙනම් මේ මහත්ය කියන අටයි කාලෙ කියලා අපි ධර්ම දේශනාවේ නම් අටයි කාලෙ සුදුසුයි මටත් හිතෙනවා ඒක සුදුසුයි කියලා අට දැයින අටයි කාලෙ දක්වා සිටෙන් කරගෙන ඉන්නවා අපි 10 කාලෙ දක්වා දේශනාව භාවනාව පරිසර. එතකොට මේ තුනත් අය මේ දැන් 8:45යි පැයක් ඇතුළත මේ භාවනාවේ නිරත වෙන ධර්මයක් වෙන්නේ කරන එක කොයි වෙලාවෙත් කරන්න පුළුවන්. ඒ ජීවලයි පංකල් වලයි භාවනා මැස්සස්ථාන වලයි හැම හන්දියක් ගන්නමයි ධර්මයක් දේශනා තියෙනවා. හැම මොහොතකම හරි පස්තරවල ධර්ම දේශනා තියෙනවා මේවා අහන ඒ ඇලීමට වැඩි කාලයෙන් පවතින කිරීමයි උසන ඒක නිසා මේ පැය ඇතුළත මේ තුන්වත් පැය හිත සමාධිමත් කරගෙන සමන් මේකට තුළ කෙලස් ධර්ම කියලා මේවා ඉවත් කරගෙන අනුන් කරන කන්නේ කරපු විදිහට ආයන පස්සනා වේදනාන පස්සනා අධිෂ්ඨාන පස්සනා කියන සමපස්සනා ධර්මයන් දෙදෙන ආකාරයෙන් සත්තන පස්සනාවන් ධර්මයන් භාවනාවේ යෙදෙන්නට සත්තන පස්සනා කියන්නේ මොනවාද? අනිශ්චය වශයෙන් දෙකින ඒ කියන්නේ මේ නාම රූපයන් අනිත්‍ය වශයෙන් දැකීම, දුක වශයෙන් දැකීම, අනාත්ම වශයෙන් ආත්මයක් නැති වශයෙන් දැකීම අනිත්‍යන පස්සනා, දුක්ඛාන පස්සනා, අනාත්මාන පස්සනා, ඒ වගේම මේ වාගේ කලකිරීම, ඒවට ඇදීමක් නැති බව විචිතාන පස්සනා, විරෝධාන පස්සනා, ඊළඟට පටිච්චසමුප්පාදාන පස්සනා සියලුම දේවල් සිටින් ඉවත් කිරීම, නිරෝධාන පස්සනා සිට නිරුද්ධ කර ගැනීම. ඒ අනුපස්සනා හද වැඩෙන ආකාරයෙන් භාවනාවේ නිරත වෙන මේ මොහොතේදී යාමකින් සංස්කාර ධර්මයන් ලෝකයේ කුරු බැඳීමක් කියන ඔක්කොම සිටින් ඉවත් කරලා භාවනාවේ නිරත වෙනට අපි පෞද්ගලික වශයෙන් භාවනා භාවනාවට දීලා සඳහා මේ ස්ථානය අරහට යනවා දැන් කියන එහාට ඇවිල්ලා උපදෙස් ගන්න පුළුවන්. මේ සත්‍යත්‍ය ආශිර්වාදයේ ශක්තිය මේකවත් ඇයට සිත ඒකද කරගෙන ගොස් මේ ශ්‍රී ලක්ෂණ අවබෝධය ලබා ගැනීමට මේ කාල පරිච්ඡේදයේ තුල දෙන හැකියාව අත්දේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාමාන්‍ය වෙනසක් කරනවා. නෑ එතන මනෝබුද්ධංගම සම්මා මනෝසිකා මනෝමයා කියන එක අදහස් කරන්නේ සෑම කායික වාචික මානසික ක්‍රියාවකටම අර මනෝ කියන කෙනා දැක්කම කලින් සිද්ධේ චේතනාව කොහොම වෙනා කියන අදහස. චේතනාව ගන්නකොටම චේතනාවට සම්බන්ධ අනිත්‍ය සුත ධර්මයන් ඒකට සම්බන්ධ වෙනවා. විශේෂයෙන් චේතනාව. චේතනාවකින් තොරව කිසිම ක්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. ඒ සුඛය වෙනස් දකින්න නම් මේ දෙකම අත්දකින්න ඕනේ. නැත්නම් මේ කියනවා සංඥා පමණයි. සීතල කියන්නේ සිතට දැනෙන යන ස්වરૂපයක්. සුඛය කියන්නේ ඒකට වඩා ගැඹුරු හය සම්පූර්ණ හය කේතයක් පිළිදෙන. හය සැහැල්ලුවම සාන්තියම සීතලම බරදීම මුද්‍රේ සංඥාවයි. මේක අනුකූලව සිතක් මුද්‍රේ. ආයපත්ත පිටුපස්සට දෙකම. මේ සුඛය කය පුරාම දෙවිලා ඉතිරිලා යනවා. ප්‍රීතිය විදියේ කියන தත්ත්වයක් පමණයි. ඒ තමයි දෙකම තියෙන සුඛය දැනෙන සිතට. නමුත් ප්‍රීතිය වැඩිපුර දැනෙන සිතට. සුඛය සිතට අමතරව කාටද දැනෙනවා. අත්‍යවශ්‍යම කොට අපි කියනවා ප්‍රීතිය. ඇති වෙනවා. ඔව් ප්‍රීතියෙන් පස්සේ මම තමයි කියන්නේ. බොහෝ වෙලාවට. සත්‍යයන් කියන්නේ කොයි අනුපස්සනාව කරලා සිතානුපස්සනාව, ඕකායනුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, කොයි සබ්බසතිපට්ඨානයේ පිටින් ඉවත් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැකලා මේක සත්‍යයේ පිළිගෙන නැති බව දැකීම. නිවන් යන අවශ්‍ය නිසා සුදයක්. මේ පස්පස්කන්ධය නිරන්තරයෙන් නැතිවෙනවා, ඇතිවෙනවා. මේක සත්‍යය කියලා ගන්න කියන්නේ නැහැ. සෝධිරත්න මේක අපිට තේරෙනවා. මහන්සියක් නෙවෙයි. ඒකදී මේ මහන්සිය දෙය ගමන කරන පාරමිතිය කියලා කියනවා. ප්‍රබලයි. ඒ දිස්ත්‍රාණ වචනාව තුළින් තේකී ඇතිවීම නැතිවීම බලන්න ඕන. අපි අර දිස්ත්‍රාණ වචනාව හඳුන්වා දෙනකොට පළම දේශනාවේදී මම ප්‍රකාශ කළානේ මේ ඊළඟ කරන දේශනාවේදී මේ ධර්ම ප්‍රකාශ කරන මේ කොටස් හතරකින් මේක පොඩි කියලා මගේ මතකයේ හැටියට අපිට දිස්ත්‍රාණ වචනාව හඳුන්වා දෙනවා. එහෙනම් ඒකට පටන් ගන්න මෙහෙමයි වේදනාව ගැන පිළිපැදිය ආකාරයක් කලින් විස්තර කරලා තියෙනවා. සුදුසු වේදනාවල් නොසලකා භාවනා කරන්න පුළුවන් නම් නොසලකා භාවනා කරනවා සුදුසුයි. වේදනාව තුළින් සමන්ත පටිඝයක් කරතිවුවා වගේ අවශ්‍යයක් තියෙනවා නම් මේ වේදනාව දිස ඒ වේදනාව විඳින්න ගන්නට ඒ තරම් සුදුසු නෑ. ඒක කර්ණාදෝෂ නෙවෙයි. එහෙමනම් වේදනාව අනුපස්නාවක් වශයෙන් මේ වගේ මූල කර්මස්ථානයට හැරලා මොකද අපි සතර සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ අර මූල කර්මස්ථානයට හැරලා වේදනාවට සිත මෙහෙය කිරීම තමයි සාමිතිබුදු. එහෙනම් වේදනාවට සිත මෙහෙය කරලා මුල් අවස්ථාවලදී වේදනාව වේදනාව කියලා වෙනවා විදිහට දැනගන්න මෙහෙය කරනවා. ඒකත් ඒ සමාහයට ඇති නැති වෙන වේදනාව නැති යන්න පුළුවන්. එහෙමත් නැති වුණොත් වේදනාව මුල් කාරණේ හින්දා බැරි නම් ඊළඟ මාර්ගය තමයි. ඒකත් සතුටුම සුවය. ඉතින් වේදනාව ජයගන්න ක්‍රම නම් ඔක නෙවෙයි. ඒ දුක් වේදනාව සතරන ආවත් මේ පංචස්කන්ධයේ දුක් දුක් කියලා හේතුනම කියන විපස්සනා භාෂාවෙන් ඒ භාෂාවේ අදහස අපි කියන්නේ හරිදෙන ඒ සුඛී නියම ස්වરૂපය අවබෝධ කරගන්නට වේදනාව තමයි අපේ ප්‍රඥාව යොමු කරන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා වේදනාව දෙස බලක් බලනවා පස්සේ වේදනාව දැනෙනවා පස්සේ වේදනාව කියන්නේ තමයි දුක් වේදනාව. ඒ දුක් වේදනාව දෙස බලක් බලනවා දුක් වේදනාව දැනෙන ශරීර කොටස දෙක පරක්පරයි. මේ දෙක නැවත නැවත මෙන්නකින් එකිනෙකට මාර්ගයෙන් මාර්ගයට බලනකොට පැහැදිලිවම පේනවා කය ගුණ ධර්මයක්ද වේදනාව වෙන ධර්මයක්ද කියලා. මෙතෙන් කියන්නේ නාම රූප පිළිබඳ අවබෝධයක්. කියන්නේ නාමයේ වෙනයි රූපේ වෙනයි. එතකොට ඒ විදිහට වේදනාව දෙස වරක් බලලා, කය දෙස වරක් බලලා ඊට පස්සේ වේදනාවේ තියෙන ඉතිරි කොටස් හතර දෙකක් බලනවා. ඒ කියන්නේ වේදනාවක් සංතර ඇතිවෙන්නේ නැහැ. ඒ වේදනාවක් ඇති වෙනකොටම වේදනාවක් වේදනාවක් කියලා හිත තේරෙනවා තියෙනවා. දුක් වේදනාව, දුක් වේදනාව, දුකක් දුකක් දුකක්. ඒක තමයි සංඥාව. ඒ සංඥාවට අවධානය යොමු කරනවා. එතකොට එකාටකින් ශරීරයත් අනිත් පැත්තෙන් වේදනාවක් මේ පැත්තෙන් සංඥාවක් දක්නවා නම් මේ විලාවේ ඇත්ත වශයෙන්ම වේදනාව තිබුණු තුමන් සත්‍යයක් නැති වෙනවා. වේදනාව කඩා හැලෙනවා. මේක හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනුවත් වෙන ශරීර නිමිත්ත පවා නොතුන් යන සත්‍යයක් බුද්ධ වෙනවා ඉඳස්නා වුණ කෙනෙකුට. එහෙම නැතිවහත් ඒ තුන පැහැදිලිව වෙනස් කරනවා. වේදනාව වෙනයි, කය වෙනයි, වේදනාව කියන සංඥාව වෙනයි කියලා ඉතිරිම වෙනස් කරනවා. වෙනතනකොට මේ වේදනාවේ අනිත්‍යද යනවා නිරන්තරයෙන් එක වේදනාවක් වශයෙන් දැනනකොට වේදනාව වැඩි වීමත් අනිත්‍ය ස්වરૂපයක්. වේදනාව අඩු වීමත් අනිත්‍ය ස්වરૂපයක්. මේ අනිත්‍යද යන ආකාරය බලන්න. ඊළඟට කයත් අනිත් වෙනවා. ඒ කියන්නේ අපි තුන කනේ ධනිතේ කොටේ වේදන කොටසේ වේදනාව දෙන්නවා කියන ඒ ධනිත කොටසේ රූප කලාප පුටා. එක ධනිත කැලලක් වගේ තියෙනවා. ඒකම කියනවා දහස් ගණන් රූප කොට. ඒ සෑම දහස් ගණන් රූප කොටසම වෙනස් වෙනවා. මේ රූප කොටස වේදනාව ඇදී ඇදී කියන සෑම රූප කොටසම. මේ රූප කොටස සදාගෙන හැදෙනකොට වේදනාවත් එතන එතනම කඩන්න හැදෙනවා. මේ කිසිම එකක් පස්සයක්. වේදනාවේ වන සංඥාකදී යන තැන. වේදනාව එක ධර්මයක් වශයෙන් අරගෙන අපි ඥානයක් වශයෙන් අරගෙන මේක නැති කොට වේදනාව මොන සමතලා කරන්නේ. ඊට පස්සේ වේදනාවේ සංඥාව නිරුද්ධ වෙන ආකාරය බලන්න. මේක බලනකොට සමහර විලහට අපේ සිතේ නිරුද්ධ වෙන්නත් පුළුවන්. ඒකයි. ඉතින් වේදනාවට බය වෙන්න එපා. දේශනාව අපට මේ සංසාර චක්‍රයේ මේ සතර ගමනේ කියන බහානක කරන දෙන්නකට අපිට ඉස්සේ කියනවා. අපිට දුක්ඛ සත්‍ය දෙන්නා දෙන්නට අපට මේ අතුරු වෙලා තියෙන මිත්‍රි කියනවා. අපේ සතර පරිසරයේ ඇතිතර වීමට අපට එන අප ළඟ තියෙන මිත්‍රි. ඒ මිත්‍රයාට පණින්න ගන්න එපා. මිත්‍රයාට කලින් කලින් ඉන්න එපා. මේ සියලු බලන්න ඕන ඒකාව කුසල භවනා කරන්න පුළුවන් ඒ විද්‍යාව දැනගන්නත් පුළුවන්. ඉතින් වේදනාව තව තියෙනවා කොටස් ගොඩක්. අපි මොනවද කියන්නේ දැන් හරි. සමහර ශරීරයේ ඇති වෙන වේදනාව දහස් වශයෙන් බලන්න පුළුවන් පදවීමක් ඇති වුණොත් පඩවි ධාතු පඩවි ධාතු කියලා බලනවා. නමුත් මේ වේදනාවන් පස්සනාවක් නම් නෙවෙයි. පඨවි ධාතුව වෙනම ධර්මයක් වේදනාව වෙනම ධර්මයක්. මේ දේස් කඩවීම දැනෙන ගැතිය නෙවෙයි අපි බලන්නේ කඩවෙන ගැතිය දෙකයි පඨවි පඨවි කියලා බැලුවොත් බලන්න. පස්තන එකක් ඇද්දාම තේජෝ ධාතුව තේජෝ ධාතුව කියලා බලන්න පුළුවන්. එතකොට මේ පස්තන වේදනාව දෙක නෙවෙයි බලන්නේ පස්තන රූප කොටස දෙකයි අපි බලන්නේ. අපි කතා කරන්නේ වේදනාවන පස්තනාව. ඉතින් අර විදිහට බලන්න පුළුවන් එතකොට මේ පාරණ පස්තනාවක්. එහෙම කියන්නේ ඒකට තමා තියෙන්නේ නෑ ඒකට තමා කියන්නේ ආන්තිය දැන් සතිය අපි දේශනා පටන් ගන්න 8යි 15යි හැබැයි 8යි 15 පහු වෙලා නම් මෙන්න පා කිසිම කඩට ඉස්සෙල්ලා එනවා මෙන්න ඇවිල්ලා මෙතන ඉඳගෙන භාවනාවේ මුද මුද වෙනකරගෙන ඉන්නවා මේ ස්ථානයේ තියෙන ගැටුමක් පිළිබඳව දැක්සනයක් පිළිබඳ ගැටුමක් තියෙනවා නම් ඒකත් අයින් කරගන්න. මුළු ජීවිතේන ගැටුමක් තියෙනවා නම් ඒවත් අයින් කරන්න. ඒක සමාධිමත් වෙන ඉඳගෙන ඉන්න රටයි තාලත් අපි දෙලෙසම පටන් ගන්නවා. විදර්ශනාව අනුමුණු කරගෙන මේ විමෝචන පිටියන් කියන එක විස්තර කරන්නේ ඒක හොඳට අහන්න මේ කෙලෙසක් සතිය තුළ තම තමත් හොඳට භාවනා කරගෙන මේ මොහොම මගේ යන්නට අනිස්ථානයක් කරගන්න. දැන් මොන මොකද දක්වා මේ දෙන්නත් අයගේ සංසාන තුළ ඉතින් අතේ සිට තව දැන් 10 දක්වා පුරා පැය දෙකක් සිටී ඇතුණා අනන්ත ප්‍රමාණ කුසල් සාස්ත්‍යක් මහා පුණ්‍ය සංගය දැන්තුණා ඒ සියලුම පුණ්‍ය සංයම් ඒකාන්තයෙන් අපට නිවාස ලබා ගැනීමට හේතු වේවා උපනිෂේ වේවා කියන ප්‍රාර්ථනා කරනවා. හොඳයි මේ කලාව සියලුම තසල් සියලුම දෙවිවරුන්ට සියලුම ගෝත්‍රයන්ට සියලුම සත්‍යයන්ට සම්මෝදන් කරගෙන ඊළඟෙම අප නම් මේ පරිලෝකයේ ඥාති විස්සාදීන් දස්සන් මොදන් කරමු. සාතාත්මනෝමේ සංගරාමසන සංගදාන අබ්බේ දේවා අනුමෝදන්තෝ සංග සම්පත්ති සිනුරියා සම්මේ භූතාමනෝදන්තෝ සංග සම්පත්ති සිනුරියා සාතාත්මනෝමේ සංගරාමසන සංගදාන ඒ සත්තාමනෝදන්තෝ සංග සම්පත්ති සිනුරියා ධම්මෝ අති නමෝ සෝතිතා සනාතෝ මේ පුණ්‍ය ශක්තිය බලයෙන් අපිට කිසිදාක පාපයන් පාප පෞකාරණීය ආශ්‍රයක් ලැබෙනවා. බුදු සසුනේ බුදු මහරහතන්ගේ උත්තර කල්යාණ මිත්‍යන්ගේ මාර්ගය ලැබේවා කියන සාක්ෂිය සබා ගන්න. මේ ආත්මය සම්මේලන මාර්ගයෙන් බාහිර සමාධිය මේ කුසලයේ ඒකාන්තයෙන්ම ආශ්‍රයයක් සැලසීම සඳහා රහත් ඵලයේ සඳහාම හේතු වේවා මෙසේවා ධම්මෝ පුඤ්ඤ සම්මානා සවස්තයාවහන්තු සම්බුද්ධා සම්මුතිතෝ නයි කවුසංගනා ගන්න පිටුලාතාවක් සම්බන්ධයි චක්කාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නිමුච්ච අතෝ නිබ්බාන සම්පත්ති නාසේ සමින්දතෝ සංජාතනං වාසනා තව ඉඳලා අපිට දවස් තුනක භාවනා සංකල්පයක් අපිට වෙනවා ඉතින් විශේෂයෙන්ම වෙසක් පොය නිමිත්තෙන් එකක් මහණින්ට ඊට පස්සේ දින යන කෙනෙකුට ඕන නම් හිතෙන්නත් පුළුවන් අනිත් දැනන්නත් පුළුවන් කාන්තාපක්ෂයේ සම්මිතාරාම නවතින සංස්කෘතිකාවක් තියෙනවා නැත්නම් ඒක නැත්නම් පුළුවන් සංකල්ප විදර්ශනා භාවනාවේ කරන්නේ සංඥාන භාවනාවට යොමු කරන්නේ යම් කිසි කෙනෙකුට මොන භාවනාවක් කරනවද කියලා බලන්න.